කිං අබිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති ඒතං මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තා තීටි ධර්මාන සදහැවර පින්නතනේ මාත්‍රකාව පංචස්කන්ධ ක්‍රියාවලිය අඩංගු ධර්ම දේශනාවක් මිනිසාගේ ක්‍රියාවලිය මානසික අමානසික ක්‍රියාවලිය මිනිසාගේ ක්‍රියාවලිය ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ක්‍රියාවලිය. මිනිසාගේ ක්‍රියාවලිය පුණ්‍යාවි සංකාර අපුණ්‍යාවි සංකාර ආනිජ්ජාවි සංකාර ක්‍රියාවලිය. ඔය එක එක එක එක විදිහට බෙදන්න පුළුවන් ක්‍රියාවලිය. අර මහාහත්ති පදකම සූත්‍රයේ තියෙනවා අනාන්තරයෙන් සියලුම සත්තුන්ගේ අඩි අඩි ඇතුළත බහලා ගන්න පුළුවන්. හිත වඩා ලොකු හරියක් ආය නෑ කියලා. ඒ වගේ මේ සියලු ක්‍රියාවලියන් බහලා තනද තව ක්‍රියාවලියක් බුදුරජාණන් වහන්සේ ළඟ තියෙනවා. ඒක එකක් තුළින් සියල්ල දැකීමේ ක්‍රියාවලිය. ඔය එකක් එකක් පාසා වෙන වෙනම හොයලා හොයලා හොයලා හොයලා බෙදලා හොයන්න ගියාම ලක්ෂ කෝටි සංඛ්‍යාත වාරයක් බෙදන්න වෙනවා. ඒ නිසා දසලක්ෂයක් නිෂ්පාදන වලින් සාම්පල් පහක් බැලුවා නම් දසලක්ෂෙම බැලුවා වෙනවා. හරියට මේ වනම් නිෂ්පාදනයේ එකක් තුල සියලු සාම්පල් පරීක්ෂණය. අනුමැතිය දෙන්න පුළුවන්, ඇනවුම් කරන්න පුළුවන්. අන්න ඒ වගේ අපේ සාමාන්‍ය ක්‍රියාවලියේ බෞද්ධ සාම්පලයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඒක බෞද්ධ අපේ හැට පෙනෙන පුද්ගල සාම්පලයේ ඔය හැම පුද්ගලයාගේම ඔය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා වගේම ස්ත්‍රී පුරුෂ ක්‍රියාවලිය අතහැර ඊට එහා යමින් තව ක්‍රියාවලියක් තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. මේ පොතට කියන්නේ සංගතනිකායේ තුනපත කන්දක වර්ගය. මේකේ තියෙන ක්‍රියාවලිය තමයි මේ ක්‍රියාවලිය. කන්දක වර්ගය ස්කන්ධ මුල් කොටගෙන දේශනා කරපු ක්‍රියාවලිය. දැන් පෘථග්ජනයයි ආර්ය ශ්‍රාවකයා විස්තර කරන්නේ කොහොමද? කොතරම් උගත් වුණත් ධනවත් වුණත් බුද්ධිමත් වුණත් පෘථග්ජනයා කියලා කියන්නේ පංචස්කන්ධ ක්‍රියාවලිය දන්නේ නැති කෙනා. එහෙනම් ඔහු පංචස්කන්ධ ක්‍රියාවලිය දන්නේ නැතුව තමයි ඉක්මන්නේ. පංච සීලය තුළ, අට සීලය තුළ, දස සීලය තුළ, උපසම්පදා සීලය තුළ සහ විවිධ ශික්ෂාපද තුළ ඔහු ඉක්මන්නේ එහෙම නැත්නම් දාන සීල භාවනා තුළ ඔහු හිටෙන්නේ පුද්ගලයෙක් වශයෙන්. පුද්ගල සංවරය වැරදි නෙවෙයි නරකයි නෙවෙයි එපා නෙවෙයි. සදාම් යටන සමාජයේ විකල්පය. එහෙම නැත්නම් සදාම් මතුවෙන තුරු සමාජයේ යම් මට්ටමකට පාලනය කරන්න තියෙන විකල්පය. නව අසුත පුතුග්ජනෝ අරියාණං අදස්සාවි අරිස් ධම්මේ අකෝවිදෝ අසුත පුතග්ජනයා ආර්යයන් දකින්නේ නැහැ ආර්ය ධර්මයට ප්‍රේ කරන්නේ නැහැ. ඒක හික්මෙන්නේ නැහැ. ඒක කොහොමද පෙන්වන්නේ ඊට පස්සේ? ඒ හික්මෙන් නැති ක්‍රියාවලිය පෙන්වන්නේ ඔහු පංචස්කන්ධයට එන දේවල් මගේ මමගේ ආත්ම කොට ගන්නවා. ඔහු දන්නේත් නැහැ පංචස්කන්ධයක් කියන්නේ. නමුත් ඔහු කරන වැඩේ මේ සූත්‍රේ නම ඒතම් මම. ඒතම් මම කියන්නේ මේ මම නෙමෙයි. එය මගේ. එය මගේ, එය මගේ, මම මගේ, එය මගේ ආත්ම. ওই පෘථග්ජනයාගේ දර්ශනය එහෙම කීවේ නැති වුණාට පෘථග්ජනා ලෝකේ ජීවත් වෙන්නේ ඒ දර්ශනය තුළ කියලා තමයි බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ. අපිත් ළඟ ඒ දර්ශනය තියනවාද කියලා තේරුම් ගත්තාම ඒක ඒක දුකටපත් වෙන දර්ශනය. දුකින් මිදෙන දර්ශනය නෙවෙයි. උන්වහන්සේ සුතවත් අරිසාවකෙක් බවට පත් වෙන්න ඕන නම් මේ දැක්ම වෙනස් කරගන්න කියලා කියනවා. සුතව අරිසාවකෝ. අසුත පුතග්ජනයටත් පංචස්කන්ධය පහළ වෙනවා. සුතවත් අරිසාවකටත් ස්කන්ධ පංචකය පහළ වෙනවා. අසුත පුතග්ජනයා පංචස්කන්ධ මගේම මගේ ආත්ම කොට ගනිමින් දුකටපත් වෙනවා සතරට බැඳෙනවා සතරේ ඇවිදිනවා. සුතවත් අරිසාවකයා පංචස්කන්ධේ මගේ මම මගේ ආත්ම කොට ගැනීම අතහරිනවා. ඔන්න අතහරින්න තියෙන දේ බුදු සමේ. ඔය අම්මා අතහරින්න තාත්තා අතහරින්න කඩන් අතහරින්න සස්සාව අතහරින්න ගෙදර දොර අතහැරලා කැලේට යන්න අතහැරලා අතහැරලා කතාවල් තියෙන එක එක දේවල්. බාහිරින් බැලුවම අතහැරීමක් තියෙනවා. නමුත් මේක අතහරින්න බැයි නම් ටිකක් අතහැරලා ගින් ලොකු එකක් අල්ලා ගන්නතර රුතක්ජනයා මැදි වෙනවා. එනිසා අපි මේ ඔබේ ඉල්ලීමට ගැළපෙන කාරණයක් පැහැදිලි කරන්න තමයි මේ ගත්තේ. පංචස්කන්ධ ක්‍රියාවලිය කියවම මේ ක්‍රියාවලියේ දෙපැත්තක් තියෙනවා. දුක්ඛ ගාමිනී ප්‍රතිපදාව දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දෙකම කියලා දෙන්න වෙනවා. ඒක 아무තු දෙයක් නෙමෙයි තථාගතයන් වහන්සේගේ සම්පූර්ණ දේශනාව මේක තමයි. දන්නේ නැති වුණාට ඔබට මෙන්න මේක වෙමින් පවතින්නේ කියන එක කියලා දෙනවා. පටන් පටම දම පරයය. ඕකේ මෙන්න මෙතන වරද තියෙනවා ඒ නිසා සසරට බැඳෙනවා සංයෝජනය වෙනවා. ඔක අතහරින්න. ඔය බැලීම ඔය දැක්ම වෙනස් කරන්න. ඔය දැක්ම දිට්ඨින්ච අනුපගම්ම දුස්සීලවා, දිට්ඨින්ච උපගම්ම දුස්සීලවා. මාරු වෙනකොට දිට්ඨින්ච අනුපගම්ම සීලවා. මෙන්න මේ මිනිසාගේ චින්තනය දැක්ම වෙනස් කිරීම තුළින් මිනිසාට රස ලබා දීම මිනිස් සමාජයේ අර වැරදි දැක්ම තුළ ඇති කරගන්නා වූ මේ අවුල් වියවුල් වලින් සමස්ත සමාජයේ දුකටපත් වීම වළක්වන එක බුදුරජාණන් වහන්සේලාගේ පරමාර්ථය. ඒකයි බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පකාය කියලා කියන්නේ. අර කැපෙන එකේ ආදීනෝ දන්නේ නැති රිලව් රංචුවකට දැලි පිටිකක් දීපුවා මොකද කරන්නේ කපාගෙන නැහෙනවා ඔක්කොම ඒ ලේ බලන්න දැලි පිටියේ වරද එකක් නෙමෙයි ඔය අපි හිස බාන්නේ රවුල බාන්නේ කවදාවත් කපා ගන්න නැතුව දැලි පිටිය පාවිච්චි කරන්න දන්නේ නැතුවමනේ කැපෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ කර භික්ෂුන් වහන්සේලාට මේක කඩකැත්ත කියලා මොකක් හරි දැල් පාවිච්චි කරන හැටි ඉගෙනුවා වගේම මේ අටලෝ දහම නැවති දැලපියක් කපා ගන්න නැතුව පාවිච්චි කරන හැටි උගන්වන්නයි බුදුබණ තියෙන්නේ. ඉතින් කපාගත්ත එකේ විපාක තමයි සමාජයේ දකින්න තියෙන්නේ. ඔය එක එක තලයන් තුළ තියෙන ආව අර්බුද, අවුල්, වර්ධන, පීඩන, තර්ජන, විරෝතා ව්‍යාපාර, ගැටුම් ගැටුම් පිටපස්ස තිබෙන්නේ මමත්වය. අවබෝධ කරගන්න. එනිසා ගැටුම් සමතකරණයට හොඳ ප්‍රතිපදාවක් පොදු සමය සඳහන් වෙනවා. මොකද අපි ඒ ගැන අවධානය යොමු කරන්නේ නැතුව ගැටුම් ටික තියාගෙන ජීවත් වෙන ජීවිතයක් බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ ප්‍රශ්නේ අහලා තිබෙන්නේ? ආමන්ත්‍රණයේ වික්‍රය තමයි ඒ උනාට මොකද්ද පෙන්වන්නේ? සතිකින් උපාදායකින් කුමක් තිබුණොත්ද කුමකට උපක් දැඩිව බැඳී වුණොත්ද කින් අබිනිවිස්ස මොන දෙයකට දැඩිව බැස ගැනීමෙන්ද මේ වගේ දිට්ඨියක් උපදින්නේ මේ විදිහේ මතයක් උපදින්නේ මොකද්ද මතය ඒතන් මම ඒසෝ හමස්මින් ඒසෝ මේ අත්තා මෙය මගේ මෙය මම මගේ මේ වාගේ ආත්මය ඒතන් ඒහෝ මේ මොකද්ද මෙය ලස්සන වචනකුත් තියෙනවා කවර දෙයක් ඉතින් බැස ගැනීමෙන්ද කුමකට බැඳීමෙන්ද අන්න ලස්සන වචනේ බැඳීමෙන් හටගන්න දෙයක් මම කියන්නේ දැන් ඔබ මම කිව්වේ පුංචි කාලේ ඔබේ ශරීරය බැඳීමෙන් හටගනද? නෑ මේ ලෝකේ ඔක්කොම මම කියනවා. ඒ නිසා ඒ මම නෙමේ බුදුරජාණන් වහන්සේගේ බිඳ දැමිය යුතු විනාශ කළ යුතු මමත්වය. මතක තියාගන්න. මම වෙනයි මමත්වය වෙනයි. අනේ ඉතින් තථාගත බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේ මූලික කරගෙන තමයි ධර්මයේ පවතින්නේ අපිට ඉතින් කියලා දෙනවා නම් හොඳයි. මේ ආව ප්‍රශ්නේ උත්තරේ අපි බුදුහන්සේලා වෙන්නේ නැහැ තථාගතයන් වහන්සේට පැහැදිලි කරලා දානවා. එතකොට තථාගතයන් වහන්සේ මේ බුදු ප්‍රකාශයක් කරනවා. රූපේකෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවිස්ස අන්න මහණෙනි රූපය තිබුණොත් තමයි රූපෙහි ඇලුනොත් තමයි රූපයට බැසගත්තොත් තමයි ඒ මගේ ඒ මම මගේ ඒ මගේ කියන මුලාව ඇති වෙන්නේ. දැන් මේ රූපය කිව්වේ ශරීරය කියලා බලන්න ඒ තම් කියන්නේ. මේ දවස් දවස් කිහිපයකට පෙර සුතවන්ත සූත්‍රය දේශනා කරමින් අපි සතර මහා භූතයන්ගෙන් හැදිච්ච කය ඒ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ අවුරුදු 60ක් 70ක් තියෙන නිසා ඒ වගේ මේකෙන් මිදෙන්නත් මිනිස්සුන්ට කැමති. නමුත් සසරේ දිගු කලක් සිතට එන දේ මම කොට ගැනීමෙන් පුරුදු කරගත්ත පුරුද්දෙන් මිදෙන්න අසුතක් සුදක් නැණ යට කවදාවත් බෑ. අර සිතට එන දේ මම කොට ගැනීම කියලානේ සිතට මොනවද එන්නේ? සිතට කොහෙන්ද එන්නේ? සිතට එන්නේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන්. සිතට එන දේවල් මොනවද? රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටප්පේ, ධම්මය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධේ, වෛරය, පවපින ධානය. ඒවන සිතට දේවල්. ඉතින් සතර මහා භූතයන්ගෙන් මම හැදෙන හැටි හරි කයෙන් මම හැදෙන හැටි ගැන ගැඹුරු ධර්මයේ විස්තර කරන්නේ නැහැ. සිතට එන දේවල් වලින් මම හැදෙන හැටි. අර කිව්වා නේද? සති රූපං උපාදාය රූපං අබිනිවිස්ස එවං සති රූප. ඇති විට රූපේ ඇති විට රූපේ කෙරෙහි ඇලීම ඇති විට ඒකට බැස ගැනීමෙන් දැන් රූපය මොකක්ද? චාතුම් මහා භූතික රූපයේද ඇසකරනාසය දිවකය සිත මුල් කොටගත්තා වූ අරමුණක් පහළ වීමේදී අරමුණ විදින්ට උපදින මුල් රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේද සත්තට්ඨාන කුසල සූත්‍රයේ මෑත දේශනා කරමින් චතුම්මහා රූපක රූපේ භූතික රූපේ සහ පංචස්කන්ධේ රූපේ අතර තව දහම් පාඩයක් මේ පොතට දාන්න වෙයි මේක එකක් වෙලාත් වැරදිලා තමයි මේ තියෙන්නේ කියලා අදහසකුත් ඉදිරිපත් කළා. ඔබට නිතර නර්මනවා නම් සවන් දෙන්න ඇති. දැන් මේ බුදුරජාණන් වහන්සේ මේ විග්‍රහ කරන්නේ එදා සිද්ධියක් එහෙම නෙමෙයි. එදා හිටපු භික්ෂූන්ට නැත්තම් ගිහි සමාජයට වුණ දේ මේ අපට බුදුබණ හමු වෙන්න පෙර අපි අතින් වෙන දේ. අපි අපි නොදැන දුකටපත් වීමට උගලකට අහු වෙන ආකාරය තමයි පැහැදිලි කරන්නේ. දැන් රූපය කියලා නතර කරලා නැහනේ. වේදනාය සති සංඥා සංකාර විඥාන ඇති විට ඒවට බැසගත් විට ඒවා ඒ දඩේකට ගත්තාම තමයි ඒ මගේ ඒ මම මගේ ඒ මගේ කියන දෘෂ්ටි ඇති වෙන්නේ. දැන් මොකද්ද එතකොට මේ මගේ? කයද නෑ. පංචස්කන්ධය මගේ මම මගේ මගේ ආත්ම කියන දෘෂ්ටි ඇති වෙන්නේ රූපේ ඇති විටයි ඒකට ඇලුන විටයි ඒකට බැසගත්ත විටයි කොමියුනිස්ට් සමාජයේම ක්‍රියාවලිය. ඔබ හොයන පංචස්කන්ධ ක්‍රියාවලිය. ඉතින් මේක සූත්‍ර දේශනාවලමත් වැඩි ආකාරයට විග්‍රහ කරලා තිනවා දේශනාවලත් වැඩි ආකාරයට විග්‍රහ වෙනවා. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් හරි වැරදි කියන්න විවේචනය කරන්න ඕන කමක් නැහැ. මේ තථාගතයන් වහන්සේ වදාළ දේ Taman තුළින් දකින්න තියෙන දෙයක් නේ. ඔබ තුල මේක වෙනවද? ඔබේ ඇස තුල කන තුල මේක සිදු වෙනවද? ඒ නිසා පිළිගත යුත්තේ තථාගතයන් වහන්සේ වදාරන නිසා හෝ පොතේ තියෙන නිසා හෝ අප කියන නිසා නෙවෙයි. ඒ ඔබේ යථා තත්ත්වේ නිසා. හොඳයි අපි තව වචනයක් හොයාගනිමු. තණ්හා. ඔය අහිංසක උපාසකම්මල කල්පනා කරනවානේ ගෙදරට වස්තු වල තියෙන තණ්හාව නැති කරන්න ඕවා ඔක්කොම පන්සලට දෙන්න ඕනේ නැත්නම් බෞද්ධ මධ්‍යස්ථ සමාජ සේවා මධ්‍යස්ථානකට දෙන්නම තණ්හාව නැති වෙනවායි කියලා. ඒ වුන් තණ්හා කියන පදේ බෙදාගත්තේ නැත නිසා. තණ්හා කාම භව විභව තුනකට බෙදලා භව විභව පැත්තකින් තියලා අපි කාම වලට ගේනවා. කාම කියන්නේ කැමැති පරිදි ඇති වෙන තණ්හාව. කැමැති පරිදි ඇති වෙන තණ්හාව ඊට පස්සේ ච ඉමේ බික්කවේ තණ්හා කායෝ තණ්හා කයවල නැත්තම් ස්කන්ධ හයක් තියෙනවා කියලා පෙන්නනවා. මොනවද ඒ? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා මේ තණ්හාය ශරීරයට ඇති වෙන්නේ. රූප තණ්හා කියන්නේ කුමක්ද? රූප අරමුණ. ඇති දෙයක් වශයෙන් ගැනීමෙන්, ඇලීමෙන්, තදින් ගැනීමෙන්, බැස ගැනීමෙන් හැදෙන එක. රූප තණ්හාව. ශබ්ද ශබ්දය හේතුඵල වශයෙන් හටගන්නවා හේතුඵල වශයෙන් දකින්න හම් වෙන්නේ නැහැ. ශබ්දයේ ඇති දෙයක් වශයෙන් ගැනීමෙන් ශබ්දයේ කෙරෙහි ඇලීමෙන් හෝ ගැටීමෙන් ශබ්දය ඇති විට ඇලීමෙන් ගැටීම බැස ගැනීමෙන් බැස ගන්න අබිනිවිස්ස ගැඹුරට බැඳෙනවා. ඒ වගේ එහෙනම් තණ්හාය තිබෙන්නේ කය මුල් කොටගෙනද ජීවත් වෙන්න ගබ ලබන්නා වූ ద్వාර හයේ අරමුණු හය මුල් කොටගෙනද අරමුණු හය මුල් කොටගෙන නම් රූප තණ්හා කියනකොට රූප කියන්නේ ශරීරයද මේ රූප තණ්හාව ඇති වෙන ආකාරය තමයි ඒ මොහොතට ඒකේ පිළිබඳ විස්තරය තමයි වේදනා හයකින් හටගන්නේ හය පොළටයි වේදනා හය ඇහි නම් රූප වේදනා කනේ නම් ශබ්ද වේදනා නාසය නම් ගන්ධ වේදනා හරිනේ නේ දොරවල් හයට උපදින අරමුණ විඳීම් හයක් අරමුණේ ස්වභාවය හරි වැරදි හටහා ගැනීම ආදී කාරණා නිසා සංඥාත් හයක් රූප සංඥා ශබ්ද සංඥා ගන්ධ සංඥා ඒ අනුව ඊට එකතු වෙන්නා වූ ඇලීම් ගැටීම් සංඛ්‍යාවත් චේතනා සංඛ්‍යාවත් හයක් සංකාරත් හයක් ඒ නිසා මේ රූප වේදනා සංඥා සංකාර හතර දොරවල් 6 5 4 කරපු වැඩ ටික හඳුනා ගන්නව විඥාණයනොත් හයක්. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන. දැන් පංචස්කන්ධ ක්‍රියාවලිය තේරෙනවද? ඔබ මේකමනේ මට කියන්න කියලා තියෙන්නේ. අතපය දිගහරන දොන පරිණ කයේ ක්‍රියාවලියක් නෙමෙයි පංචස්කන්ධ ක්‍රියාවලිය ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ සිදුවෙන සනික ක්‍රියාවලියක් කියලා. අන්න ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. අර අපි එක එක ක්‍රියාවලින් මොදෙන් කතා කළේ. ගිහි පැවිදි ක්‍රියාවලිය, ස්ත්‍රී පුරුෂ ක්‍රියාවලිය, දැන් පංචස්කන්ධ ක්‍රියාවලිය. පංචස්කන්ධ ක්‍රියාවලිය මිනිසුන් වරද්දාගත්තා. තථාගත බුදු පියාණන් වහන්සේ මේ අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදේ නූපන් මගද උපදවා මේ අමාරුවෙන් ගැලවෙන හැටි කියලා දෙන තාක්කල් මේ වැරද්ද තුල ඉඳගෙන සෙල්ලම් කළා. එහෙම නැත්නම් සංසාරයේ නැමති හිරගෙදර ඉඳගෙන හිරගෙදර අලංකාරය කළා. මේ මේ උදාහරණය ගත්ත කෙනාට උපහාරයක් මෙස කියන්නම්. 87 ඉන්දියාවේ ඉඳලා පරලොස්සපත්තන්ට දෙනා වූ ජේ ක්‍රිෂ්ණමූර්තිතුමන් මේ බෞද්ධ වචන වලින් නැති වුණාට මේ දර්ශනය ගැන කියමින් ඉඳලා ලංකාවටත් ඇවිදින් දේශන පවත්ලා ගිය කෙනෙක්. මගේ කියවන ග්‍රන්ථ සමූහයේ මේ සියල්ලත් ඇතුළත්. එතුමන් තමයි කියන්නේ මිනිස්සු හිර කූඩුව හදාන අලංකාර කරගන්න දන්නවලු හිරින් මිදෙන්න දන්නේ නැතිලු. අනේ හිර කූඩුව ඇතුලේ ඉඳ අලංකාර කරලා හිර කූඩුවමනේ. ඒ වගේ ඉතින් මේ සංසාරේ නැමති හිර කූඩුව පංච උපාදානස්කන්ධ නැති හිර කෝලේ පවෙන්නම් කැත වෙනවා. පිනෙන් අලංකාර කරන්න පුළුවන්. ධානයෙන් තව අලංකාර කරන්න පුළුවන්. වැඩිපුර තව සැනසීමක් තියෙනවා. නමුත් කාම රූප වත්‍රම උපාදානේ නැවති හිරගෙදරින් මිදුනේ නැහැ. එහෙනම් සෝපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. උත්පත්ති පනවන්නේ උපාදාන තියෙනවා නම් නොඅනුපාල. උපාදාන රහිත වීම කියන එකට පාරක් බුදුන් වහන්සේ ලෝ පහළ වීමේ නූපන් මග උපාදානෙන් මිදෙන මග හෙලි කර ගන්නාතුරු ඔය ඥානලාභී ධානලාභී කල්ප ඈත දකින සියලු ආසවක්කේ ඥානය හැරෙත් සියලු ඥාන තිබුණ හැමෝටම මේ හිරගෙදර ඇතුලේ අලංකාර කරන්න ඇරුණාම හිරෙන් නිදහස හම්බෝනේ නෑ මේ ඒ පරපුරේ වර්තමාන හිමිකරුවන් ඔබ සහ මම කියලා කියන්නේ මේ බුදුරොන් ලෝකෙට හෙළිටවලා ආ වූ ධර්ම දායාදේ දිවි දෙවෙනි කොට රැකගැනීමෙන් පරපුරෙන් පරපුරට ග්‍රන්ථ වශයෙන් විහාරස්ථාන වශයෙන් වික්ෂු පරපුරක් වශයෙන් රැගෙන ඒමට දරදී ඇද්ද බර ඇද්ද කොටස්කරුවන් ඔබ සහ ඔබේ මව්පියන් බර විතලක් කරගහලා ඇද්ද? හැමදාම බර දරනවද? යහකුරු මුල පැටවුවාම ගවයාට බරයි. යහකුරු කියන්නේ රහ දෙයක් නේ. ඒක බර තියාන ඉඳලා හරියන්නේ නැහැ. කාලා බැලුවා නම් රහත් දැනෙනවානේ. එනිසා ගොනාට හකරු පැටව්වාසේ බුදුසසුනේ බර අරන් යන ගොණෙක් විතරක් වෙලා බෑ. හකරු වල ඇතුලේ තියෙන රහබයක්. බරපටව ගන්න නැතුව දිවට ගාවලා බලන්න. බුදුසසුනේ තියෙන දහම් රස කියලා එකක්. බරත් අදින්න. බර අදින්න ඕන. නමුත් බර අදින්න බරපමණක් අදින්න රස නොබලන්න කියලා කියලා නැහැ. රසත් දෙන්න. හොයාගත්තේ කොහෙන්ද? බහුකාර සූත්‍රයෙන්. ගියා පැවිද්දාට පැවිද්දා ගිහියට උදව් කළ යුතු තියෙන දෙයි. ගියා විපස්සෙන් ප්‍රස්ථාන කරදී පැවිද්දා ධර්මයේ දිය යුතුයි. ඔවුනොන් හොමාරු කරගන්න ඕන. හැබැයි සිව්පසෙන් උපස්ථාන කොට ගිහියා දිව්‍ය ලෝකයේ ආයතුයි නෙමෙයි. ධර්මයේ සරණින් දෙපිරිසම දුකින් මිදිය යුතුයි. අන්න රස විඳින්න ඒක. මේ තේමාව අහුකාර සූත්‍රයේ තියෙනවා. ඒකයි අපි එහෙම කියන්නේ. අපි හදලා කියන්නේ නෑ මේවා. මගේ ඔබේ උරුමය. බරගෙන යාම තුළ පින් සිදු වෙනවා ඒක පුණ්‍යක් ක්‍රියාවලියක්. බර දැරීම තුළ සසුනේ බර. නමුත් බර දැරුව පවණෙන් රස දැනෙන්නේ නෑ. ඒ අතර සදාම් රස විඳින්න යමු එන්න එතකොට රසක් දැනෙනවා. සබ්බං රසං ධම්ම රසෝ දිනාතිනේ. ඔය ඔය රස කියන්නේ දිවට දැනෙන පැණි රහ වගේ එකක් නෙවෙයි. ඇහැට කනට නාසයට දිවට කයට හැමෝටම ගැටෙනකොට චිත්තාභ්‍යන්තරයේ තියෙන ක්ලේශයන් නැවිස්සෙන්නේ නැතුවම තියෙන රස. කතථාගතයන් වහන්සේලා සුසූකම් වත ජීවාම කියලා සුවසේ වාසය කරමු නිවන් සොඳිනවා කියලා කියන්නේ. ලෝකෙත් එක්කලා කොක්කක් නැහැ. ලෝකෙත් එක්කලා මොනම කාරණයකටවත් ගැටීමක් නැහැ. ඔබට එහෙමද? ඔබට ඔය ලියුණ තැන් පටන් රැ වෙනතුරු හැමෝම එක්කලා තියෙන්නේ ඇලෙන්න ගැටෙන්න. මේ මෙහි අධ්‍යාත්මික ක්‍රියාවලිය මේ බාහිර මම ක්‍රියාත්මක කරනවා කියන අධ්‍යාත්මික ක්‍රියාවලිය පිළිබඳ ගැඹුරු දර්ශනේ නැති බැවින් අපි මුලා වෙලා. එහෙනම් දැන් එතකොට මේ මොකද්ද පෙන්වන්නේ? රූපය තිබුණොත් රූපම් වික්‍රේ සති වේදනා සංඥා සංකාර විඥාන සති උපාදාය අවිනේස ඒ මේ රූපේ තිබුණොත්ද නෑ රූප රූපේ ශබ්ද රූපේ ගන්ධ රූපේ රස රූපේ බාහිර වස්තු වර්ණ ගන්ධ වශයෙන් පේනවා ඒවා නම් කැඩලා බිඳලා යනවා ඒවා තියෙන්නෙත් නෑ හිතේ උපදින රූපේ ඒක නිකන් කණ්ණාඩියේ පේන ඔබේ ප්‍රතිබිම්බය වගේ දෙයක් නේ. ඒක තියෙනවා හෝ නැහැ කියන්න පුළුවන්. තියෙනවා කිව්වත් අරදී මට නම් නැහැ කිව්වත් අරදී. මොකද ඒක හඳුනාගන්න හම්බ වෙන්නා වූ උදව්වක් විතරයි. කැඩපතෙන් මොන බලන්න ගියාම මොන ඇතුලේ මොන පේනවා කැඩපත ඇතුලේ. අත ගෑවට අහු වෙන්නෙත් නැහැ. ඒ හින්දා තියෙනවා කියන්න බෑ. නමුත් පේන නිසා නැහැ කියන්නත් බෑනේ. තියෙන දෙයක්වත් නෙවෙයි නැති දෙයක්වත් නෙවෙයි. නමුත් හේතුඵල වශයෙන් හම්බ වෙනවා. නමුත් මේ සති සති උපාදාය අබිනිවිස්ස මෙන්න මේ වැරද්ද අපි කරනවා. ඒ කියන්නේ රූපේ මම මම රූපේ රූපේ තුළ මායත මාතව රූපේ ඇත. වේදනාව මම මම වේදනාවය වේදනාව තුළ මායත මාතුල වේදනාව ඇත මේ ආකාරයෙන් මේ ශනික ස්කන්ධ පංචකය තුළට එන දේ සමග ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් තමයි මම බවටපත් වෙන්නේ එතකොට එය මම ඒ තන් මම අන්න අපි කවදාවත් මේක මම කිව්වේ නැහැ මගේ කිව්වේ නැහැ මගේ ආත්ම කිව්වෙත් නැහැ නමුත් තථාගතයන් වහන්සේ වදන ස්කන්ධ පංචකේ මමත්වෙන් ගත්තෝතින් මායයට බැඳේ. ස්කන්ධ පමච්චේ මම මායයට වැඳේ කියලා කියන්නේ නැහැ. ස්කන්ධ පංචකයට එන දේ මමත්වෙන් ගත්තොත් මමත්වෙන් ගත්තහම මොකද වෙන්නේ? උපාදාය අබිනිවිස්ස. තදින් ගැනීමක් සමග ඒකට බැහැ ගන්නවා ඇතුළට. තදින් ගන්නවා අල්ලලා. දැන් එතකොට මොකද වෙන්නේ? ඒක හටගෙන නැසෙන්න පංචස්කන්ධයට පුළුවන් වුණාට පංච උපාදානස්කන්ධයට හටගෙන නැසෙන්න නම් පුළුවන්. හැබැයි නැසෙන්න පුළුවන් වෙන්නේ අනාගත ඵලයක් උපදින්න හේතුවක් තියලා සසරක් හදලා. එහෙම නැත්නම් නැවත දුක උපදින්න හේතුවක් තියලා අද තියපු දේ හෙට නැවත උපදිනවා අනිද්දාත් උපදිනවා නැවත නැවත ඒ පිළිබඳව සමර විවරණ විවරණය කරන්න විවරණය කරන්න බැඳෙන්න බැඳෙන්න ඒක බලවත් වෙනවා. ඒ නිසා වෘතඥ පුද්ගලයා ඇස තුල කන තුල නාසය තුල දිව තුල උපදින් නිදානා උපදි නිදානං පබවಂತಿ දුක්ඛා. උපදිනිදන් කරමින් ඉන්නෝ. හෙවත් පස්සේ හට ගැනීමෙන් දුක් හට ගැනීමට අවශ්‍ය හේතු තබමින් ඉන්නවා. හෙවත් සසරක් හදමින් ඉන්නවා. එහෙනම් ඒ ඒ මොහොතට ඒ එන හැඟීම සමග ඇලීමෙන් ගැටීමෙන් ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් මුලාවට තමයි ඒතන් මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා කියන්නේ. වචනෙන් කවදාවත් කිව්වේ නැහැ මගේ මම මගේ ආත්ම කියලා. තියෙනවා කියලා ඒක තියෙන දෙයක් කියලා අර හේතුඵල දැන් ප්‍රසාදේ ගෝචර රූපය කියන එක ප්‍රසාදේ ආලෝකයේ මානසිකාරයේ සියල්ලේ හටගත්ත සෙවණැල්ලක්. ප්‍රසාදෙත් ඒක නෑ ගෝචර රූපෙත් නැහැ, මානසික ආරෙත් නැහැ. එකතු වුණාම තමයි අර කණ්ණාඩිය ඉස්සරහා නැත්තම් කපුටු කූඩුවේ මණික පොකුණේ පේනවා වගේ මේක පහළ වෙන්නේ. ඒ නිසා හිතන නැහැ තියෙනවා වචන දෙකම වළංගු නැහැ. නමුත් අපි ඒවත් ඒකකෙහි ඇති කරගන්නා වූ චන්ද්‍රාගය තුළ ඇතිකොට ගන්නවා. දැන් එක්වර දෙවර තුන්වර හතරවර සියදහස්වර දසහස්වර මෙසේ ස්කන්ධ පංචකය ගැන නොදැනිතත් ස්කන්ධ පංචක ක්‍රියාවලියේ ක්‍රියාත්මක වෙමින් පෘථග්ජන භාවය තුළ මඤ්ඤමාණයෙන් ක්‍රියා කිරීම නිසා ටිකෙන් ටික ටිකෙන් ටික චිත්ත අභ්‍යන්තරයට බැස ගන්නා සංඛ්‍යාව මුල් සංඛ්‍යාව දුක් උපදින හේතුන සංඛ්‍යාව වැඩි කර ගනිමින් ඔබ සංසුන් තැනක ඉඳ ජීවිතේ නොසන්සුන් කර ගනිමින් ජීවිතේ අගාධයක් දුක් අගාධයක් කරාගෙන යමින් ඉන්නවා. පෘථග්ජනයාගේ ඉරණම. උගත් උනත් නුගත් උනත් දුප්පත් උනත් ධනවත් උනත් මොන රටක ඉපදුනත් ඒ බාහිර ක්‍රියාකාරකම් තුළ ලැබෙනා වූ සුව සතුට වෙනම එකක් වුණාට මේ උපාදානයේ දුක වැඩි කරගනිමින් යනවා. ඔන්න පංචස්කන්ධයේ පමාද ක්‍රියාවලිය හෙවත් පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය. දැන් දැන් මේක අස්රෙන් තව වචනයක් දේශනා කරපුවම කොහොමද අපි මේක ලියාගන්නේ? තථාගතයන් වහන්සේ වදාරනවා මේ පංචස්කන්ධය අනිත් දුක්ඛානාත්ම වශයෙන් බලන්නලු. තථාගතයන් වහන්සේ වදාරනවා මේ පංචස්කන්ධයේ නිස්සකාත්ම වශයෙන් ගත්ත නිසා සතරයි දින්නේ. සමීක්ෂණයක් තියලා අහලා බලන්න කවුරු හරි මේක නිත්‍ය සුඛයි ආත්මයි කියලා කියලා ගත්ත කෙනෙක් ඉන්නවද කියලා. කියලා ගත්ත කෙනෙක් නැහැ. මම කියලා ගත්ත කෙනෙක් එහෙනම් මේක වචනින් කියන එකක් නෙවෙයි යන්න එක තේරුම් ගන්න. නිත්‍ය සුඛයි ආත්මයි කියවෙත් නැහැ. මගේ මම මගේ ආත්ම කියවෙත් නැහැ. හැබැයි මේ දෙකම දෙන්නේ පංචස්කන්ධයට. දැන් නිත්සකාත්ම කොට ගැනීම මගේ මගේ ආත්ම කොට ගැනීම දෙකම පංච උපාදානස්කන්ධය බවටපත් වෙන හැටි. එහෙනම් නিত্য සුඛාත්ම ඒතං මම හේතුවමස්මින් ඒසෝ මේ අත්තා සමාර්ථ සම අර්ථ වචනේ නෙමෙයි ඇලීම බැස ගැනීම කියන අර්ථය අන්න අපට එහෙම බැරි වුණා ඒක මේ දෙකෙන්ම පෙන්වන්නේ මේ පදපේලි හතරක් තියෙනවා කියලා මම පෙන්වලා තිබෙනවා. මේ මේන් විස්තර කරන්නේ පෘථග්ජනයාගේ දර්ශනය. අරමුණක් අරමුණක් පාසා ඇලීමෙන් මුලාවෙන් ගැටීමෙන් මුලාවෙන් ඔහු ඒතන් මම හේතුමස්මින් යසෝ මේ අත්තා කියනා වූ මිත්‍යා ඥාණයෙන් නොනින් ගන්නවා. එහෙම නැත්නම් නිත්‍ය සුඛාත්ම කියන සංඥාවෙන් ගන්නවා. ඉතින් හරිනේ අනිත්‍ය නිත්‍ය සංඥාන දුක්ඛේ සුඛ සංඥාන අනිත්‍ය දුක්ඛ අනාත්ම අසෝ දේවල් නිත්‍ය සුඛාත්ම සංඥාවෙන් අරගෙන සත්‍ය හතර ඇවිදිනවා මිත්‍යා දෘෂ්ටිගත වෙලා. ඒ වචන ලිහවල බවම සත්‍ය හතර ඇවිදින්නේ දෙපයින් නෙවෙයි පවෙන් පිනෙන් ධානයෙන්. එහෙනම් පවේ උපාදානයේ නිත්‍ය සුඛාත්ම, පිනේ උපාදානයේ නිත්‍ය සුඛාත්ම, ධානයේ උපාදානයේ නිත්‍ය සුඛාත්ම. ආන්න. ස උපාදානස්ස කෝහං වච්ච මේ උප්පත්තිම් පඤ්ඤාපේමේ. දැන් උපාදානයේ වීම නිත්සුඛාත්ම නම් උපාදාන නොවීම නෙවෙයි අනිත් දුක්ඛානාත්ම වශයෙන් බලනවා කියන්නේ. අනිත් දුක්ඛානාත්ම වශයෙන් බැලීමේදී වෙන්න ඕන දේ උපාදානය නොවන එක. එහෙනම් අපි මේ පංචස්කන්ධ ක්‍රියාවලිය තුළ මේ කතා කරන්නේ පෘථග්ජන සමාජය තුළ ස්ත්‍රී පුරුෂ කීපයේදී ભેදෙන්තරව පින්පව් ભેදෙන්තරව පංචස්කන්ධ ක්‍රියාවලියේ ආත්ම දෘෂ්ටිය. සතරට බැඳෙන හැටි. තනි වචනෙන් කියනවා නම් මඤ්ඤමානෝප බික්ඛු බද්දෝ මාරස් දැන් ඒ ක්‍රියාවලිය කොතරම් කතා කළත් නිදහස හම්බ වෙන්නේ නැහනේ. ඒක ප්‍රමාද ක්‍රියාවලිය. පමාදෝ මච්චනෝ පදන්නේ එතකොට. එයා බුදුරජාණන් වහන්සේ අප්‍රමාදෝ අමත පදනෝ දේශනා කරනවා. එහෙනම් මේ ඇති වෙන නැති වෙන ක්‍රියාවලිය ජීවත් වෙන්න අපට භාග්යක් අස්යෙන් දීලා තිබෙනවා. අර නිත්‍ය සුඛාත්ම හෝ මගේ මම මගේ වශයෙන් ඇලීමෙන් ගැටීමෙන් අපි දුකක් හට ඇති කර ගන්නවා සංසාරයට බැඳෙනවා ස්කන්ධ පහට ගෙන නැසන එක ස්වභාවික ක්‍රියාවලියක් ඒකේ අල්ලා ගන්න නැතුවම සිදුවන අනිදුක්ඛානාත්මයක් ස්වභාවික ක්‍රියාවලියක් ඒක විවෘත කරන එක තමයි මේ නිත්සුඛාත්මය කියලා පෙන්වන්නේ බලමු තවත් පදයක් අපි අරගෙන යම්පණින් යම්පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අපිනුතං උපාද අනුපාදාය එවං දිට්ඨි උප්පජ්ජේය. හේතං මම ඊතවමස්මින් ඒසෝ මේ අත්තාති නොහේතම් බන්තේ ස්වාමී. මහණෙනි යමක් අනිද්දුක්ඛ අනාත්මම් ඒට බැඳීමක් නැතුව ඔය විදිහේ දෘෂ්ටියක් උපදීද? එහෙනම් බැඳීමක් තුළ තමයි මොකද වෙන්නේ? මේක මගේ, මේක මම, මේක මගේ ආත්මය කියලා සිද්ධිය නෙමෙයි බැඳීමයි උපදින්නේ. අර සිද්ධිය එකයි බුදුරලෝ ලෝ පහළ වුණත් නැත්නම් සංස්කාරයන්ගේ ඇත්ත අනිදුක්ඛානාත්මය මේ බැඳීම තමන්ගේ පෞද්ගලික වරදක්. බලමු අපි තව ටිකක් ඇහැර ලස්සන වචනයක් තියෙනවා. යම්පිටං ditta sutamuta විඤ්ඤාතං පත්තං පරියේසි තත්තං අනුවිචරිතං මනසා තම්පි නිච්ඡං වා අනිච්ඡං වාති අන්න යම්සේ අන්න දැන් එනවා මේක මේ අනිදුක්ඛ අනාත්මය ශරීරයට තියෙන එකක් නෙමෙයි කියන රහත ඔප්පු කරන්න පුළුවන් තැනක් දැක ගන්නා දෙයක් ඇද්ද රූපය අසනා දෙයක් ඇද්ද ශබ්දය දැනගත් ගඳ සුවඳක් ඇද්ද ගන්ධය විඳින රසයක් ඇද්ද? රසය දැනගත් පහසක් ඇද්ද? ස්පර්ශයක් සිතල ලතන ළමක් සිතල හිත සිතන ළමක් ඇද්ද? ලෝභයක්, දේශයක්, මෝහයක්, පාපයක් පිනක් පතන ලද දෙයක් ඇද්ද? සිතේ. එහෙම නැත්නම් සොයන ලද දෙයක් ඇද්ද? සිතෙන්. මෙසේ ඇසේ කනේ නාසයේ දිවේ කය උදව්වෙන් හෝ මනසින් හසුරන ලද දෙයක් ඇද්ද? ඒවා ඒ හටගන්න රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම හේතුඵල න්‍යාය වශයෙන් හටගෙන නැතන දෙයක්. එහෙනම් ඒවැය දුක නෑ නේද? දුක මොකේද? ඇලීමේ ගැටීමේ. මේ ස්වභාවිකව පරිහරණය කරන්න දීලා තිබෙන්නා වූ ස්වභාවයේ ඉක්මවා යමින් අප විසින් මේවා සමග ඇති කරගන්නා වූ චන්ද රාගයේ මුල් කොටගෙන තමයි අපට මේ සසරට ඇලීම ගැටීම මුලාව සමග දුක හටගන්නේ. දැන් බලන්න තථාගතයන් වහන්සේ මොනතරම් උදාහරණ අරගෙන මේ දුක්ඛ ගාමිනී ප්‍රතිපදාව කියලා දෙන්න මහන්සිලා තියනවාද කියලා. මට නම් තේරෙන සම්පූර්ණම බණ ටික මිනිසාගේ අසකරණාසය දිවකය ප්‍රසාදේ ගෝච රූපේ ආලෝකේ මනසකාරයේ චක්කසෝත ගාන දිවහා කායමන නික්සුකාත්ම අනිදුක් ඒ ටිකමයි කියලා තියෙන්නේ. බැලුවහම ඔබ පිළිබඳව අධ්‍යාත්මික පරිශ්‍රණයක්. බාහිර කය නෙමෙයි ඇතුළත ක්‍රියාවලිය පිළිබඳ පරිශ්‍රණයක්. දැන් මේක ඇතුළට බැසගත්තාම තේරෙන්නේ මොකද්ද? ඇහැට පේනව නෙවෙයි නුවණට පේනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන්නේ නැතුව ස්කන්ධ පංචකය තුල ඒ මොහොතට එන දේ උපාදානය වීමෙන් හේතුව උපාදානයනේ තණ්හා වෙලා උපාදාන වෙනවා. ඒ හේතු තැබීමෙන් දුක හට ගන්න බව. ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වගේ නැමැති දුක මොකක් නිසාද? තැබු නිසා හටගත්තා. උපදිනිදානා පබාන්ති දුක්ඛා. දුක හේතු. ආය හට ගන්න නැති වෙන්න මේ උපාදාන ස්කන්ධ පංචකේ ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව ඒ මොහොතේ එන දේ උපාදානයේ නොකට අවසන් කරන්න අපි පාරක් කපා ගන්න වෙනවා. උපාදානයේ කොට අවසන් කිරීම මිත්‍යා, උපාදානයේ නොකොට අවසන් කිරීම සම්මා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය ප්‍රතිපදාවේදී සම්මා වෙන හැටි. එහෙනම් දුක හටගත්තේ මොකක් නිසා කියලාද පෙන්වන්නේ? යං පරණිච්ඡන් දුක්ඛං පිරණාම ධම්මං අපිනුතං අනුපාදාය ඒවං දිට්ඨි උප්පජ්ජය. බැඳීමක් නැතුව මෙහෙම දෘෂ්ටියක් හටගන්නේ අන්න බැඳීම තුළ තමයි මගේ මම මගේ ආත්ම කියන දෘෂ්ටිය හටගන්නේ. එහෙනම් බැඳීමක් නැත්නම් ආයේ මගේ මම දෘෂ්ටි ආස්ථා පියේද? ඒක දෘෂ්ටියක්නේ වචනයක් නෙමෙයිනේ. අන්න අපිට බැඳීමකින් සසර ඇවිදින්න ආපු පුරුද්ද බැඳෙන්න පුරුදු කරගත්ත පුරුද්ද මිත්‍යා සතිපට්ඨානෙ මිත්‍යා සති. දැන් වෙහස මහන්සියලා වෙහස මහන්සියලා බැඳීමකින් තොරව අවසන් කරන්නට සතිය ගේන්න වෙනවා. කොහාටද? ඇසට කනට නාසයට දිවට කයට ඒවයින් එකක් අරගෙන වර්තමාන මොහොතේ ක්‍රියාත්මක වෙන මොහොතට මේ ක්‍රියාත්මක වෙන මොහොතේදී තව පුංචි අමුතු වැඩකුත් කරන්න තියෙනවා පරණ පව් ගෙවන්න තියෙනවා uppannam papakaanam akasalaanam dhammaanam pahanaayane බුදුබණ තේරෙන්න ඉස්සෙල්ලා අල්ලාගෙන චිත්තාභ්‍යන්තරගත කළා වූ තණ්හා අනුසය නිසා උපදින්නා වූ සංකත ධර්ම දුක් අනාගතයට තබන්න නැතුව ඒවා කරෙහි ඇලීමෙන් ගැටීමෙන් තොරව වෙහෙස මහන්සි වෙලා ඒව වර්තමානයට සම්බන්ධ කරන්නේ නැතුව හටගත් දේ අල්ලා නොගැනීමෙන් නැතෙන්ට අරින්න වෙනවා සම්මා වායාම. උපන්න කුසල් දුරු කිරීමට ගන්නවා. ගහ ගන්න, බැන ගන්න, කපා ගන්න, කොටා ගන්න වර්තමාන සම්බන්ධ කිව්වොත් දුර වෙන්නේ නැහැ. තව එකක් උපදිනවාලු. පතරට හැදෙනවා, බැඳෙනවා. ඒ නිසා අපිට මේ පීඩණය, තර්ජනය, ආතතිය ඇති කරනු ලබන්නේ බාහිර සිද්ධීන් නොව ඒවා ආශ්‍රයෙන් තමා විසින් චිත්තාභ්‍යන්තරයේ තබාගත් දේවල් විසින් බව තේරුම් ගත්තාම ඒ ටික ඉවර වෙන තුරු නම් ඒ මානසික දුක අඩු කරගන්නව ඇරුණාම ඒක නැතුව ඉන්න බෑ. ඒකයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා. දුක නිරෝධය කරන්නට ප්‍රතිපදාවක යන්න වෙනවා. සෝවාන්සර රහත් දක්වාම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එතකොට මේ ප්‍රතිපදාව යනකොට නිරෝධ වූ තැනක් සම්භවේ. දැන් තේරෙනවද බුදුරජාණන් වහන්සේ පටිසෝතගාමී ප්‍රතිපදාවක් ඉගන්නවා. යාපහු යන ප්‍රතිපදාවක් ඉගන්වයි කියලා කියන්නේ. දැන් ඔබට මේ ටික වැටහෙන්න ඕන නේද? දැන් වැටහුණයින් පසුව ජීවිතේ වෙනයි ආගම වෙනයි වෙනවද? රැකියාව වෙනයි ආගම වෙනයි වෙනවද? රැකියාව අර සම්මතේ පුද්ගලයා. අම්මා තාත්තා ගුරුවරයා ගුරුවරිය වෛද්‍යවරයා වෛද්‍යවරිය පාලකයා සේවකයා ඒ බාහිර ක්‍රියාවලිය. පිටින් අනිත් අයට පේන විදිහටම කටයුතු කරනවා. ඇතුළතින් ඔහු දන්නවා ඔහු මේ ක්‍රියාව කරන්නේ මොහොතින් මොහත නැතන පංචස්කන්ධ ක්‍රියාවලියක. ඇතුළතින් ඔහු දන්නවා මේවට ගැටෙන විට ඒ අය ගාව තියෙන මත නෙමෙයි තමන් ගාව තියෙන මතේ ඇවිදින් තමන්ට දුක් දෙන්නේ. මේ හැඟවුණ කොටස කිරි එන්නව නම් ගහට කොටන්න ඕන හැංගිච්ච කිරි තියෙන කිරි කොටපුවම තමයි එන්නේ. ඒ වගේ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ හාන්නගත කුණු කන්දල් ටික එන්න නම් පස්දරට ගැටෙන්න ඕනේ. එහෙනම් නොගැටි මගහැර සිටීමේ අත්කලමතාන යෝගයේ බුදු සමය උගන්වන්නේ නැහැ. ඔබ දැන් පුරුදු කර කර ඉන්නව ඇති. මේ ආපුහමයි කරදරේ එන්නේ නැතුව ඉන්න වෙන අරමුණක් හදාගන්න. නෑ. ඒක ඉපදෙන්න ඇරලා උපන්නං කාම විතක්කම් කියන්නේ උපදින එකටනේ. ව්‍යාපාද විතක්කම් කියන්නේ උපදින්න ඕන. මෞකසින් ඉපදීම නෙවෙයි මේ මොහොතේ ඇසෙන් කනෙන් නාසෙන් උපදින මේ දුක්සහගත විතර්කණය. පරණ පාරේ යන්න බෑ. දුකින් මිදෙන්න ඕන කෙනාට. පරණ පාරට බුදුන් වහන්සේ නමත් වෙලා තියෙනවා. අක බාර ගන්නවා. අදිවාසනය. බැහැර කිරීම ඕන කමක් නැහැ. නප්පජහති. ශික්ෂණයටපත් කිරීම ඕන කමක් නැහැ. න විනෝදේති. අවසන් කිරීම ඕන කමක් නැහැ. නබ්‍යන්ති කරෝති. යලිත් හට නොගන්න ආකාරයට අනාගතයට නොතව අවසන් කිරීම ඕන කමක් නැහැ. න අනභවංගමේති. මේ වචන පහට අයිති ක්‍රියාවලිය පෘථග්ජන පුද්ගලයා ওই වචන පහ දන්නේ නැති වුණාට කරමින් ඉන්නවා. එතකොට පහාන සංඥාද ඒක අපහාන සංඥාද? නැක වර්ධන සංඥා, වැඩෙන සංඥාව. එනිසා මේ වර්තමාන මොහොත මම දකින්නේ තේරුම් ගත්ත පුද්ගලයට හරිම ස්වර්ණමයයි. පෘථග්ජන පුද්ගලයාට අතීතෙන් අරන් වර්තමානයේ විඳ අනාගතයට තවා සසර හදන මධ්‍යස්ථානයේ වර්තමාන ස්කන්ධ පංචකය. අර තියෙන්නේ හුවමාරු මධ්‍යස්ථාන වෙලෙන්දා බඩු ගෙනිනවා හතරමැදි ඇතනින් මිලට අරගෙන තොග වෙලෙන්දාට දෙනවා හුවමාරු මධ්‍යස්ථානේ අතීතයෙන් ගන්නවා වර්තමානයේ රැවටිලා අනාගතයට දෙනවා වර්තමාන ස්කන්ධ පංචකයේ සතර අතීත වර්තමාන අනාගත හදන මධ්‍යස්ථානයයි පෘථග්ජනයාට කඩන්න තේරෙන්නේ නැහැ. ඉවර කරන්න තේරෙන්නේ නැහැ. අතිදීර්ඝ සංසාරයක් ඔස්සේ පවෙන් පිනෙන් ධානයෙන් සතර හදමින් නිවන වහමින් ආපු ගමන තවදුරටත් සසරම හදන්න කල්පනා කරනවා. එනිසා මගේ මම මගේ ආත්ම කොට ගැනීම තුළ සංස්කාරයන්ගේ නිස්සකාත්මක දැනීම තුළ භව ගමනක් කරනවාම භව නිරෝධ ගාමිත්වයක් නැහැ. අලුතින් වැඩක් පටන් ගන්න වෙනවා. මොකද්ද? ඒතෝ මහ ඒතං මම ඒතෝමස්මින් ඒසෝ මේ අත්තා කියන වචනෙන් කියපු කටයුත්ත වචනේ කටේ වචනෙන් කිව්වේ නෑනේ වචනෙන් කෙරුණ කටයුත්ත ට ආයුබෝවන් කියන්න වෙනවා මොකද ඒක තැවුල් ගාමි ප්‍රතිපදාව දුක්ඛ ගාමි ප්‍රතිපදාව ඒක මිත්‍යා අඥානේන පස්සබ්බං නමුත් මෙතන සම්මා පඤ්ඤාය දත්තබ්බං. පනා නුවණින් දකින්න ඕන. අර්ග පංචස්කන්ධ ක්‍රියාවලිය පංච උපාදානස්කන්ධය ඔස්සේ පැවැත්මේ ක්‍රියාවලිය. මේක උපාදානයන්ට වෙන නොදීම තුළින් පංචස්කන්ධේ උපාදාන නොකර නැවැත්මේ ක්‍රියාවලිය. වැඩෙන්න ඕන ඒක නේද? විදර්ශනා භාවනාව. භාවනා කියන්නේ වඩනවනේ වැඩෙන්න ඕන. නැවත නැවතත්. ඔබට එහින් එහා පැත්ත පිළිබඳව තරම් විශ්වාසයක් අවබෝධයක් නැහැ. මොකද ඔබට මේ ස්කන්ධ පංචකය තුළ තමයි රත්තරන් රිදී මුතු මැණික් සේරම තියෙනවා කියලා පේන්නේ. තියෙන දේවල් පේන්නේ. හැබැයි තියෙනවා කියන හැඟීම තුළ අර දුක් ටික අහම් වෙන්නේ ඒ නිසා බව ආස්වාදයේ ආදීනව දන්නේ නැහැ. හැබැයි මේ ආස්වාදයෙන් මිදුනොත් එතන තව නිදානයක් තිබෙන බව. මේ දුක්වලට අහු වෙන්නේ නැති හැමෝටම පොදු ඔබේ සිතේ පවතින ක්ලේශයන් අයින් වුණත් හම් වෙන ධර්මය කියලා දෙයක් තියෙන බව. ධර්මයේ කියන අකෘත හෝ ධර්මයේ තියෙන සූත්‍ර හෝ ධර්මයේ කියන පොත නෙවෙයි. ඔය ධර්මයේ ලකීද බුදුන් ලකී කියන්නේ. ධර්මයේ සරණ කොටන ජීවත් වෙන්න කියන එක. ඔබ ඉතින් පාපයේ පින කර්මයේ සරණ කොටන ජීවත් වෙන්න පුරුදුනේ. ඕක අතහැරලා ධර්මයේ සරණ කරගන්න බලන්නකෝ. හැබැයි ධර්මයේ සරණ කරගන්න පාපයේ පින ධානයේ උපාදානය අතහරින්න වෙනවා. එතකොට තමයි ධර්මයේ සරණ දෙන්නේ. ඕවා අල්ලා ගන්න තාක් කල් ධර්මයේ සරණ දොර ඇරෙන්නේ නැහැ. එතකොට නම් ධම්මං තරණං ගච්ඡාමේ පදයට හොඳ ගැඹුරු අර්ථයක් තියෙනවා නේද? බණ පොත සරණ යාමේ, සූත්‍ර දේශනාවක් සරණ යාමේ, කතන්දරයක් සරණ යාමේ නෙවෙයි. ලෝභයේ දේශේ මොහය සහිත පංච උපාදානස්කන්ධය සසර දුකින් යුක්තයි. සසර දුකින් නිදීමට උපාදානෙන් මිදුණා ස්කන්ධ පංචකයට අයිති නැති. ස්කන්ධ පංචකේ හදාගත්ත හිතට අයිති නැති. නමුත් නෑ තියෙනවා ඉන්නවා දිග පළල කියලා වචන වචනෙන් කතා කරන්න බැරි ඔබ තුල පවතිනා වූ නිහඬ බවක් අවදි වේවි. ඒ නිහඬ බව තියෙනවා. බාහිර ලෝකෙට මොනම ප්‍රතිචාරයක්වත් දක්වන්නේ නැහැ. අටලෝ දහමට ප්‍රතිචාර දක්වීමක් නැහැ. ඒවා බාර ගන්නෙ නැහැ. ඔබ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා නිවිලා සැනසලා හිටියා කියන එකේ තේරුම අටලෝ දහම තිබුණ නැද්ද? ඔය බාර ගන්න නැති තැන හිටියද? අපි අටලෝ දහමෙන් කම්පා නොවි හිටියද කියලා දරුවන්ට ඉගන්වුවාට බාර අර ගන්න උගන්නලා ඇලෙන්න ගැටෙන්න උගන්ලා කරන්න පුළුවන්ද? අපි උපා බුදුහාමුදුරු උපා ආදර්ශයට අරගෙන අටලෝ දහමෙන් කම්පා වෙන්නේ නැතුව ඉන්න කියන්න පුළුවන්. වෙලා වෙනකොට ඇතුළතින් ඇවිදින් අඬලා දොරලා වැළපිලා තීනතිලා වැටිලත් ඉවරයි. ඒ මොකක් නිසාද? අදාළ කරුණට අදාළ කම්පණ හිතුව තමන්ගේ හිත ඇතුළේ ඉඳලා එන නිසා. මම කියන්නේ අදාළ හැම දාපුවම හැංගිලා ඉන්න කිස්ස හරි, ලූල හරි, කණේ හරි, ආඳ හරි අදාළ කෙනාට ගැළපෙන හැම දාපුවම එයා එළියට එනවා හැම ගිලින්න. රූප තණ්හාවට, සද්ද තණ්හාවට, ගන්ධ තණ්හාවට, රස තණ්හාවට, ලෝභයට, දේශයට, මෝහයට අදාළ කරුණු හමු වෙනකොට ඔබේ මෝඩකම එළියට එනවා. මෝඩකම ප්‍රදර්ශනය කරනවාද ක්‍රියාවට නගනවාද මරා දානවාද? එනිසා එන්න ඇරලා අවසන් කරන්නත් ඕනේ නොතිය අවසන් කරන්නත් ඕනේ. මානම් දකින්නේ මේ தත්ත්වය තේරුම් ගත්ත පුද්ගලයාට මේවා හංගලා තියාගෙන ඉන්න බෑ. කොහොම හැංගුවත් ආපහු එනවා ආයේ. ඇවිදින්ම අවසන් කරන්න වෙනවා. ඒ නිසා තපස මෙන්න මේවා වාරණය කරන්න, නිවර්ධනය කරන්න මේ කෙලෙස් දැවීම නම් ඕ ධර්මතාවය ඉඳගෙන ඇස් දෙක පියාන පෙරමිණියක තානම ඉන්න ඕන නෑ. නමුත් මේ මේ මොහොතේ ගැටෙන විට මේ තපස ආරම්භ වෙනවා. ආඤ්ඤ අන්න අඤ්ඤත් නාඤ්ඤත්‍ර බොජ්ජංග තපසා කියලානේ කියන්නේ. මේ ක්ලේශ ධර්මයන්ගේ පීඩණය විනාශ කිරීම සඳහා බොජ්ජංග වැඩිම හැර වෙන තපසක් නැහැ කියලා තියෙනවානේ. කාමාංග වඩන එක නරකලේ. දැන් කාමාංග වලට ඉඩ දෙන්නේ නැති එක. සතිය වැඩෙන එක. අර අහු වෙන වෙන්න. අරක දකින්න සතිය වැඩෙන එක. ඒවා ਵਿਚාරණය කරන සතිය වැඩෙන එක. හරිද වැරදිද සතරට අහු වෙන එක හොඳද? මේකේ ගන්න දෙයක් තියනවාද කියලා. දැන් අන්තිමට තථාගතයන් වහන්සේගේ මේ ඉගැන්වීම ගැලපෙන්නේ කොතෙන්ද? Taman ගැන සීම වඩා යහපත්තේ. අත්තයියත්නෝ නාතෝ කොයිනතෝ සරෝසියා. මාර්ගෝපදේශකත්වය ඔබ ස්කන්ධ පංචකේ මමත් වෙන්න අරගෙන සසරට බැඳී දුක් විඳින හැටි පෙන්වා දෙනවා. ඔබේ දුක ලෝකේ දුකක නෙවෙයි ඔබේ පෞද්ගලික දුකක් කියලා පෙන්වලා දෙනවා. ඒක අයින් කරගන්න බලනවා නම් ජීවිතේම දුක නැති වූ තැන හම්බ වෙනවා කියලා පෙන්වලා තිබෙනවා. එහෙනම් ඔබ ආපහු යන්න ලෑස්ති වෙන්න. ඔබ කර්ම රැස් කරන පුතග්ජන් ප්‍රතිපදාවේ ඉන්නේ නැතුව කර්මසේ කරන ආර්ය ප්‍රතිපදාවේ කොටස්කරුවෙක් බවට පත් වෙන්න. ඔබ පුද්ගල ක්‍රියාකාරීත්වයේ ලෝකෙත් එක්ක ඉන්න ඇතුළතින් ස්කන්ධ පංචක ක්‍රියාකාරීත්වයේ ආත්මය දකින්න නැතුව අනාත්මය දකින්න තැනට අනාගත සතරක් හදන්න නැතුව ස්කන්ධ පංචකේ අවසන් කරන තැනට අල්ලා නොගැනීමෙන් නිරෝධය මොහොතක් මොහොතක් පාසාම සසර කැඩෙනවා එතකොට බැඳෙන්නේ නැහැ ස්කන්ධ පංචකේ හේතු ඉතුරුණුයි අවසන් වෙනකොට එතන සසර නිමා වෙනවා. සසර නිමා වීම ආරම්භ වෙන්නේ සෝවාන්. ඒකාර නිවන් ඵලයේ නිවන් දැක්කා කියලා කියන්නේ. ඉතින් එහා පැත්තට නිමා වෙන්න නිමා වෙන්න නිමා වෙන්න ওই සංසුන් සුවය 100ක් දක්වා හම්බ වෙලා නැති. කවුද ඇ දන්නේ නිවන කියන්නේ ජීවිතය තුළ තියෙන දෙයක් කියලා කියලා හිතෙයි ඔබට. නෑ තථාගතයන් වහන්සේ එහෙම මෙලි කළා. පරිනිබ්බුතෝසව භගවා අවුරුදු 35 දී සම්පූර්ණ කරගත්තා මේ මේ දිවයිනට ආවා නිවීම නැවත දිවයිනට ලෝකෙත් එක්කලා ඉන්නවා කොයි වගේද පිපුණේ නම් මඩ මඩගොඩේ තමයි හැබැයි දැන් මඩ ගඳ නැහැ ඉන්නේ කාම ලෝකේ අනිත්‍යත් එක්ක තමයි නමුත් සුවඳ නික්ලේශ සුගන්ධය නිවිලා ඉඳගෙන පරිනිබ්බානාය ඔබටත් ලෝභෙන් දේශයෙන් මොහෙන් නිදලා නෙවෙන්න. එතකොට ධම්මං දේශේති. බුදුරජාණන් වහන්සේ, බුදු පියාණන් වහන්සේ, මාර්ගෝපදේශකයන් වහන්සේ පාරපෙන්නපු කෙනා. Taman ලැබපු දෙයම තමයි අනිත් අයටත් දෙන්න හැදුවේ. කුඩා එහෙම නැහැ. මේ සංසුන් සිතේ ස්වභාවය බුදුන්ට රහතුන්ට ගියන්ට පැවිද්දන්න කියලා ලොකු කුඩා නැහැ. ලොකු කුඩා හරි වැරදි තියෙන නැති දිගපළල කියන වචන වළංගු නැහැනේ. ඒව වළංගු මෙහාට. සාපේක්ෂ නැහැ. වෙයින් අනුගමනීය ප්‍රතිපදාවට ගොස් මේ පටිසෝතගාමී ප්‍රතිපදාවේ අල්ව පංචස්කන්ධ ධර්මතාවයේ අනාගත ඵලයක් උපදින්න හේතු තියන්නේ නැතුව අල්ලා නොගැනීමෙන් අවසන් කිරීමට සතිමත් වෙමින් වැඩ ආරම්භ කරන්න ආරම්භත නික්කම තාපහු යන පාර එතකොට ඔබට ඔය සාන්තයි ප්‍රණීතයි જાතියක් දරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැති කියලා විශේෂණ පද ගොඩක් දලා මරණයෙන් පස්සේ ලැබෙන දෙයක් කියලා සංකල්පයක් හදාන හිටපු එක ඒ සංකල්ප අතහැරලා ඒ ශාන්ත වූ නිර්වාණ පදයේ අත්විඳින්න ඒ පදයේ සෝය අත්විඳින්න ඔබට මං පෑදෙනවා ඒකට කරන්න තියෙන වැඩි ඒ කවදක් තිබුණා උඩින් වහලා තියෙන ටික අයින් කරන්න ඕන. අපි මණිකක් කියමුකෝ. පිදුරු දාලා, හරි තනකොළ දාලා, හරි පොල්ලස් දාලා, හරි වහලා තියෙනවා. මණික නැද්ද ඉතින්? තියෙනවානේ. පේන්නේ නැත්තේ ඇයි? උඩින් දාලා තියෙනවා. ඒ නිසා ජීවත් වෙන්න ගිහින් මේ සැනසීම වසාගෙන වැඩි දියුණු කළා වූ නිවර්ණ නම් ඕ ධර්මතාවයවත් ක්ලේශ ධර්මයන්ගේ ප්‍රභාවය අර ඇලෙමින් ගැටෙමින් තවමින් අවසන් කරන එක වෙනුවට නොඇලෙමින් නොගැටෙමින් අවසන් අවසන් කරමින් එවත් සංස්කාර ධර්මයන් අනිදුක්ඛානාත්ම වශයෙන් ගනිමින් මමත්වෙන් නොගැනමින් අවසන් කිරීමේදී ඒවා ආපහු වැහෙන තැනටපත් වෙන හේතු වශයෙන් ඉතුරු නොවි නිරෝධයලා ඉව ඉවර වෙනවා ඇවිදින් ඇවිදින් ඉවර වෙනවා පරණ ටික ඇවිදින් වෙනවා අලුතෙන් නොදැනකොට ඉවර වෙනවා එතකොට ඔබට මේ සුවය තේරෙවි ඒක පුදුමාකාර සෝයක් නිසා ඊට පස්සේ මේ කුණු ගොඩේ ඇලී ගලී ඉන්න කැමති වෙන එකක් නැහැ. ඒකටම කැමති වෙලා මේක අතහැරලා ඒකටම යන්න මේව අතහරින්න මහන්සි වෙවි. ඔය ආස්වාදේ ආදීනව දැකලා නිස්සරණ වෙනවා කියන්නේ ඒකනේ. බලන්න මේ தත්ත්වයට ආපම පුද්ගලයා මොකද වෙන්න ඕන? අපායට බය වෙන්න ඕනද? නීතියට බය වෙන්න ඕනද? නෑ. අවංක වෙන්න ඕන. තමන්ට තමන් අවංක වෙන්න ඕන. ක්ලේශ ධර්මයන් ප්‍රහීන වෙන්න බොරු කරලා වංචා කරලා කපටි කරලා බෑ. දැන් කොපි කරලා ලකුණු අරගෙන පාස් වෙන්න පුළුවන් නේ ගුරුවරුන්ට බොරු කරලා. එහෙම බොරු කිරීමක් මේකේ බෑ. 100%ක්ම අවංක වෙන්න ඕන. මෙන්න මේ කටයුත්ත තේරුම් ගත්තාම මෙන්න මේ පටිසෝතගාමී ප්‍රතිපදාව තමයි මේ පඤ්ඤාවන්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා කියන්නේ. මොකද මේක තේරෙන්නම ඕනනේ. අල්ලා ගැනීම වෙනකොට අතහැරීම තේරෙන්න ඕන. ඉතින් තේරුම් ගත්ත පුද්ගලයාට ආරම්භ වෙයි. බණ නම් භාවනානේ බුදු සමය බණ භාවනාව. අදාළ කරුණු තේරුම් ගත්තාම දැන් ආරවත නික්කමත යොඤ්‍යත ආරම්භ කරන්න ඉක්මෙන්න යෙදෙන්න මොකටද මේ ක්ලේශ ධර්මයන් ටික ප්‍රහීන කිරීමේ බටදම් ටික විනාශ කරන්නා වූ ඇතෙක් වගේ මේ ඔබේ දුක් දෙන ධර්මතාවය ටික ප්‍රහාණය කරන්න මහන්ත. සමහරටම එතකොට අනුගමනී ප්‍රතිපදාව ඒක නේද? අනුගමනී ප්‍රතිපදාවටපත් වෙමින් අනුගමනය කරමින් ඔබේ නිර්වාණය නැවත නිදාන ඉවර කර ගැනීමට ඔබට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා අවබෝධයක් ලැබේවායි කියන ප්‍රාර්ථනාය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා මෙම සබ්බිහිතේ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීගායකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි